පින්වත් ඔබ සැමට සත්වක සිත් නිවී සැනසේනම් ඒ ශ්‍රී සද්ධර්ම ස්වරයෙන්ම පමණයි. ඒ සද්ධර්ම ස්වරය ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසයි මේ උතුම් වූ ධර්ම දේශනාව බෙලෙස අද දවසේදී විසුරුවා හරින්නේ. පින්වත්නි අද මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ උතුම් වූ පරිශ්‍රය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ජයශේකරාරාම විහාරස්ථානයේ ධර්ම සභා මණ්ඩපය. මෙම දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු පින්වත්නි අද මේ ධර්මදේශනා මාලාව සිදුවන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ වෙනුවෙන් Tamanගේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කොළඹ අට ලේක්පාර අංක 116 න් එක රාජකීය ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා එවැගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් පිරිස Tamanගේ කවදත් ලෙන්ගතුව මේ පින්කම් වලට සහභාගී වන ඒ දායක පින්වත් පිරිසත් සහභාගී කරවාගෙන මේ පින්කම මෙලෙස සංවිධානය කරනවා. මේ රැඳී සිටින ශාලාව පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සම්බෝධි විහාරස්ථානයේට කවදත් ලෙන්ගතුව පින්කම්වලදී සහයෝගය ලබා දෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනාට සදහම් අසන්නට මේ දම් සභා මණ්ඩපය මේ ධර්මශාලාව ඉදි කරන්නට යෙදුනේ. ඉතින් ඒ පිරිසත් අද සහභාගී වෙලා තවත් බොහෝ විද්වත් පිරිසක් සහභාගීත්වයෙන් එසේනම් සදහම් අසන්න සියලු දෙනාම සූදානම්. අපි ගෞරවයෙන් දේශකයන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු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 අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ පරම ගම්භීර වූ දේශනාව සතිපට්ඨාන දේශනාව තුළින් තවත් ධර්ම දේශනාවකට ශ්‍රවණය කරන්න සූදානම් වෙමිනුයි මේ සැදී පැහැදී සිටින්නේ මේ දේශනා මාලාවේ 12 වෙනි ධර්ම දේශනාවයි අද මේ විදිහට මේ පින්නතුන් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ පින්නතින අපි පහුගිය දේශනාව නතර කරපු තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ಪರම ගම්භීර ධර්මය මේ ශ්‍රාවකයාට කෙසේ දානය කරමුද ඔවුන්ට එය කෙසේ අවබෝධ කරමුද කියන කාරණාව ධර්මයේම පැහැදිලි කරලා තියෙන ආකාරයට මනාව විස්තර කරලා දෙන්න කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන නිසා අපි එයින් එක උදාහරණයක් සාකච්ඡා කළා. උපද්‍රව හතරක් නැති කරලා ආනිසංස තුනක් ලබලා දෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න කීවා මේ උපද්‍රව හතරක් නැති කරලා ආනිසංස තුනක් ලබලා දෙනවා කියලා නිකම්ම කීවට ඔක වැටහෙන එකක් වැටහෙන එකක් නෑ. ඒ නිසා මේ කම්බල පිළිබඳව ගත්ත උදාහරණයක් අපි සාකච්ඡා කළා කම්බල විකුණන වෙලෙන්දෙක් ඒ කම්බල කොහොමද වර්ණනා කරන්නේ. එතකොට මිනිස්සුන්ට එතෙන්ට බලලා එන්න යන්න හිතෙනවා. එහෙනම් මෙන්න මේ උපద్రව හතරක් නැති කරලා ආනිසංස තුනක් අත්පත් කරලා දෙනවා කියලා කියහම මිනිස්සු මේ උපద్రවයෙන් බේරෙන්නත් ආනිසංස ලබා ගන්නත් මේ කාරණාව ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙනම් මේ විස්තර කරන්න සඳහන් කරපු පළවෙනි උදාහරණයයි අපි එදා සාකච්ඡා කළේ. තවත් උදාහරණයක් තියෙනවා මේ විදිහට. මෙන්න මේ උදාහරණයේ තියෙන්නේ මේ රත්තරන් පිළිබඳව. රත්තරන් වර්ග ගොඩක් තියෙනවා ලෝකේ. අපි හිතාගෙන ඉන්නේ එක වර්ගයයි රත්තරන් ඇත්තේ කියලා. මේ රත්තරන් ගොඩක් තියෙනකොට මේ සැබෑම රත්තරන් ලෝකේ යම් භාණ්ඩයක් නිෂ්පාදනය වෙනකොට යම් භාණ්ඩයක් ඉස්සරලාම නිෂ්පාදනය වෙලා වෙළඳපොළට ඇවිල්ලා ටික දවසක් යනකොටම ඒ භාණ්ඩයට සමාන භාණ්ඩ ගොඩාක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා ඒ ස්වરૂපයෙන්ම. නමුත් ගුණාත්මක බව පළවෙනි එකට වඩා අඩු වෙන්න අඩු වෙන්න පුළුවන්. එමනම් මේ රත්තරනුත් ලෝකේ රත්තරන් වර්ග කීපයක් තියෙනවා. ඒ වර්ග කීපයේ අතර සැබෑ රත්තරන් මොනවද කියලත් සඳහන් කරනවා සැබෑ රත්තරනුත් තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි මේ රත්තරන් ජම්බු නද නිෂ්ක කියන නමක් රත්තරන් වලට තියෙනවා. ජම්බු නද නිෂ්ක. නැත්නම් ජම්බෝ නද නිෂ්ක කියලත් කියනවා. එහෙනම් මේ ජම්බු නද ස්වර්ණ කියන මේ කාරණාව ලෝකයේ අති විශේෂ කාරණාවක්. ඒ නිසා ඒ පැහැදිලි කරනවා රත්තරන් වර්ග තියෙනවා මේ ජලය පැහැදිලි කරන මැණික් තියෙනවා. ඕනෑම බොර වෙච්ච ජලයකට මේ මැණික දාපු ගමන් ඒ ජලයේ වීදුරු වාගේ පැහැදිලි වෙනවා. සක්විති රජෙකුට පහළ වෙනවා මාණික්ක රතනයක්. ඒ මාණික්ක රතනය මෙන්න මේ මාණික්කයයි මේක සඳහන් කරන්නේ උදක ප්‍රසාද මාණික්කය කියලා. ජලය බොහොම පිරිසිදු කරන නිසා උදක ප්‍රසාද මාණික්කය. ජලයත් පිරිසිදු වෙනවා ආලෝකයත් එහෙමයි. එළියත් ලබලා දෙනවා. ඉතින් මේ වටිනා වූ මණික් වර්ග මුතු රත්තරන් මේ වාගේ කරුණු සාකච්ඡා කරනකොට මෙතන සඳහන් කරනවා ලෝකේ රත්තරන් කොච්චර තියෙනවද කියලා. මේ රත්තරන් අතර විශාක උපෝසත සූත්‍රය විශාක උපෝසත සූත්‍රයේ මේ ධනය ධනය ගැන පැහැදිලි කරන තැන රත්තරන් වර්ග හතරක් සඳහන් කරලා තියෙනවා. ඒ රත්තරන් වලින් පළවෙනි වර්ගය සිංගී සුවන්න සිංගී සුවන්න කියලා සඳහන් කරනවා මේ ගවයෙකුගේ අඟක් අඟක් වගේ රත්තරන් සිංගීසු වන්න කියන්නේ ඒකටයි ඊළඟට සඳහන් කරනවා කාංචන කාංචන කියලා කියන්නේ පර්වතවල හැදෙන රත්තරන් මුලින් සඳහන් කළේ ගවයෙකුගේ අඟක් වගේ හැදෙන රත්තරන් කාංචන කියලා කියන්නේ පර්වතවල හැදෙන රත්තරන් තවත් විශේෂයක් තියෙනවා ජාත රූප කියලා. ජාත රූප කියලා කියන රත්තරන් ලෝකේ සැබෑම රත්තරන්. මේ ජාත රූප කියලා කියන්නේ අර මුලින් සඳහන් කරපු ජම්බෝනද නිෂ්ක කියන වර්ගයට තවත් එක නමක්. අනිත් රත්තරන් වර්ගය හටක කියන නමින් හඳුන්වලා තියෙනවා. මේ හටක කියලා කියන්නේ කූඹි විසින් එකතු කරන ලද රත්තරන්. කූඹියා මේ මහ පොළොවේ තියෙන බොහෝ දේවල් ඉතා සියුම් විදිහට එකතු කරලා අරන් යනවා. අපි වැලිත් එක්ක හාල් විසිරවලා දැම්මොත් හුණුසල් විසිරවලා දැම්මොත් අපූර්වවට වැලි තියෙන්නේ මෙයා අරන් යන හුණුසල් ටික. අන්න ඒ වගේ මේ කූඹි විසින් එකතු කරගත්ත රත්තරන්. ඒවට කියනවා හටක කියලා. මේ සියල්ලම හඳුන්වන්නේ රත්තරන් කියන නමින්. එමනම් මෙතන රත්තරන් කියලා හැබෑවටම කියන්නේ මේ ජාත රූප කියන ඒවා තමයි සැබෑම සැබෑම රත්තරන්. එතකොට මේ ජාත රූප රත්තරන් කොහෙද තියෙන්නේ? කොහෙද හැදෙන්නේ? සඳහන් කරනවා මේ ජම්බු දීප කියන නම හැදුනේ කොහොමද කියලා. විශාල ජම්බු ගහක් නිසා. මේ ජම්බු ගහ තියෙන්නේ හිමාලයේ. අති විශාලයි. මේ ජම්බු ගහේ අතු පහක් තියෙනවා. සඳහන් කරනවා එක අත්තක් යොදුන් 50ක් විතර දිගයි කියලා. ඉතින් යොදුන් 50ක් කියලා කියහම සාමාන්‍යයෙන් අපි යොදුනක් කියලා සඳහන් කරන්නේ වර්තමානයේ 70ක්ම 16ක් කියලා. ඉතින් සතපොම් 16ක් කියලා කල්පනා කරුවොත් යොදුන් 50ක් එක යොදුනක් සතපොම් 16 ගානේ බැලුවොත් යොදුන් 50ක් වෙච්චාම 70ක්ම 800ක් වෙනවා. එතකොට මේ එක ජම්බුවත් එක ප්‍රමාණය 70ක්ම 800ක්. මෙන්න මේ ජම්බු අතු වලින් ගලන ජල කඳක් තියෙනවා. මෙන්න මේ ජල ධාරා පහ තමයි ගංගා යමුනා අචිරවතී සරබූ මහි කියලා මේ හිමාල කන්දෙන් ගලාගෙන පහින මේ පූජනීය ගංගා. මේ ජම්බු ගහේ හැදෙන ගෙඩි කලගෙඩියක් තරම් ලොකුයි කියලා සඳහන් කරනවා. ඉදුණහම මී පැණි වගේ රසයි කියලා සඳහන් කරනවා. මේ ජම්බු ඉදිලා වැටෙනවා. ගඟටත් වැටෙනවා. ගඟ යූරටත් වැටෙනවා. එහෙම වැටුනහම මේ ජම්බු ඇට පැලවෙනවා. ගඟ යූරේ තැන් තැන් වල ජම්බු ඇට පැලවෙනවා. ඒ පැලවුනහම එව්වා ස්වර්ණමය වූ අංකුර. රත්තරන් පැල. මෙන්න මේ ස්වර්ණමය වූ අංකුර හෙවත් පැල මේ ගඟදී හොදගෙන හොදගෙන ගිහිල්ලා මහා සමුද්‍රයට වැටෙනවා. මේ සමුද්‍රයට වැටුණ මේ රත්තරන් ලෝකේ පහසුවෙන් හොයන්න බෑ. නමුත් ලෝකේ ඊටා දක්ෂයෝ ඉන්නවා. ඒ අය මේ ප්‍රදේශවලට බැහැලා මේ රත්තරන් හොයනවා. එහෙම හොයාගත්තාම අන්න ඒ රත්තරන් වලට තමයි මේ ජම්බෝ නද නිෂ්ක නැත්නම් ජාත රූප කියලා හඳුන්වන්නේ. මෙන්න මේ රත්තරන් වල පාට තමයි භාග්‍යවතුන් වහන්සේගේ පාට. ඉතින් ඒකෙන් සඳහන් කරනවා අදටත් මේ රත්තරන් ඉන්දියාවේ තියෙනවා කියලා. විශේෂ මිලකට විශේෂිත පුද්ගලයන්ට විකිනෙනවා කියලා සඳහන් කරනවා. නමුත් අති දුර්ලභයි. බොහොම අමාරුවෙන් හොයන්න ඕනේ. කෙසේ වෙතත් අපිට මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා තාමත් භාග්‍යතුන් වහන්සේගේ වර්ණය ලෝකේ තියෙනවා කියන එක. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා ලෝකයේ සැබෑ වූ රත්තරන් අරගන්නේ මොහොතේ. එහෙමනම් අපි පළඳින රත්තරන් අපි ගාව තියෙන රත්තරනුත් ගත්තේ මුහුදෙන්ද මුහුදෙන් ගත්තා නම් ඒවා තමයි සැබෑම රත්තරන් එහෙම නැත්නම් වෙන වෙන තැන් වලින් හොයාගත්තා නම් අර රත්තරන් වෙනුවට හම්බ වෙන දේවල්. එහෙනම් සැබෑ රත්තරන් වලට කියන්නේ ජාත රූප. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ වර්ණය කියලා සඳහන් කරනවා. ඊළඟට මේ රත්තරන් උපමාවෙන් පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ කාරණාව මේ විදිහට පැහැදිලි කරලා දුන්නාම රත්තරන් වර්ග මෙච්චරයි සැබෑ වූ රත්තරන් මෙව්වයි සැබෑ රත්තරන් අරගන්නේ මුහුදෙනුයි ඒ රත්තරනුත් මේ අතර තියෙනවා කියලා අර රත්තරන් රත්තරන් කියලා විකුණන මිනිහෙක් මේ විදිහට විස්තරය වර්ණනා කරලා අර රත්තරන් අතර සැබෑ රත්තරනුත් තියෙනවා කියලා කියහම මෙතෙක් සැබෑ රත්තරන් දැකලා නැති පුද්ගලයෙකුට හිතෙනවා එහෙනම් මොනවද ඒ රත්තරන් කියලා බලන්න යන්න යන්න ඕනේ අන්න ඒ රත්තරන් වෙලෙන්දා ඒ විදිහට රත්තරන් ගාවට අනික් පුද්ගලයන් කැඳවා ගත්තා වගේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මනාව ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න පුද්ගලයන්ට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ උපద్రව නැතුව යන බවත් ඒ උපద్రව නැතිවීම තුලින් විසුද්ධිය පිරිසිදු වීමත් ආර්ය ශ්‍රාංගික මාර්ගය අවබෝධ කරගන්න ඇති හැකියාවත් ඒ තුලින් නිවනත් ලබන්න පුළුවන්. මේ ආනිසංස තුන ලැබෙනවා කියලා පැහැදිලි කරලා දුන්නාම මිනිසුන්ට වෙනදට වඩා ධර්මය අහන්න හිතෙනවා. අන්න ඒ නිසා ධර්මයේ විස්තර කරන තැන මෙන්න මේ විදිහට පැහැදිලි කරලා විස්තර කරන්න කියලා දේශනා කරලා තියෙනවා. උදාහරණ දෙකකින් මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලි කරලා තියෙන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේමයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. කොහොමද භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා දේශනාව නැවැත්තුවහම එහෙම නැවැත්තුවාට වඩා මෙන්න මේ දේශනාව ශ්‍රවණය කරාම උපද්‍රව හතරක් නැති වෙලා ආනිසංස හතක් ලැබෙනවා කියලා මේ උපද්‍රව හතරයි ආනිසංස ආනිසංස තුනයි පැහැදිලි කරලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේමයි මේ චත්තාරෝ කියලා කියන්නේ ගණනපතයක්. චත්තාරෝ අපි මේ දේශනාව පුරාම සාකච්ඡා කරනවා මේ චත්තාරෝ කියන වචනේ. එතකොට මෙතන සඳහන් කරනවා ගණන පරිච්ඡේදයක් කියලා සඳහන් කරන්නේ ඊට වඩා වැඩිත් නෑ. මේ මේ සංසාරයෙන් එතර යන්න ක්‍රම හතරයි තියෙන්නේ. ඒක තමයි අපි මේ සාකච්ඡා කරන සතිපට්ඨානය. එතකොට ගණන පරිච්ඡේදයක් කියලා කියන්නේ මේ හතරට වැඩියෙන් ක්‍රමයකුත් නැහැ. හැබැයි මේකට වඩා අඩුවෙන් ක්‍රමයකුත් නැහැ. මේක තමයි එකම ප්‍රමය. එහෙනම් අපි සියලු දෙනාටම නිවන හොයාගෙන යන්න තියෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානය ඔස්සේමයි. වෙන ලෝකෙ කිසිම තැනක මේ සතිපට්ඨානයක් වෙනම සඳහන් කරලා නැහැ අපිට නමුත් තවත් සතිපට්ඨානයක් තියෙනවා. ඒක තියෙන්නේ කාටද? පින්නතනේ ඒ සතිපට්ඨානයේ තියෙන්නේ අපිට නෙමෙයි භාග්‍යතුන් වහන්සේට පමණයි. එතකොට අපේ සතිපට්ඨානයේ ආකාර හතරයි. භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානයේ ආකාර කීයක් වෙයිද? භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානයේ ආකාර තුනයි. ආකාර තුනක් භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානයේ තියෙන බව පැහැදිලි කරලා තියෙනවා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක. මෙතන සඳහන් කරනවා මේ සූත්‍රය සඳහන් කරන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ විභංග වර්ගයේ මහා සලායතන විභංග කියන සූත්‍රය. තමයි භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානය පැහැදිලි කරලා තියෙන්නේ. ඒ සතිපට්ඨානයේ කරුණු තුනක් තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේට කියලා සඳහන් කරලා තියෙනවා. මේ සතිපට්ඨාන තුන තියෙන නිසා ශාස්ත්‍රුන් වහන්සේ නමක් අනික් ශ්‍රාවකයන් කෙරෙහි බොහෝම අනුකම්පාවෙන් යුක්තව දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අපට ධර්මය දේශනා කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ නමක් අපට අනුශාසනා කරලා තියෙන්නේ මෙන්න මේ සතිපට්ඨාන ක්‍රම තුන උන්වහන්සේ තුල තියෙන නිසා එහෙම නැතිනම් අනුශාසනාව කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සතිපට්ඨාන ක්‍රම තුන නැත්තම් භාග්‍යතුන් වහන්සේ නමක් අනුශාසනාව කරන්නේ කරන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරලා බලමු භාග්‍යතුන් වහන්සේට තියෙන මේ සතිපට්ඨාන තුන මොකක්ද? ඒ කොහොමද සඳහන් කරලා තියෙන්නේ? ඒ කාරණාව පින්නතන කියනවා තයෝ සතිපට්ඨානා යදරියෝ තයෝ සතිපට්ඨානා යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා සිතුමර හරි මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා සත්තා සිතුමර හරි මෙහිදී සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා අනුකම්පාව පිණිස අපිට බොහොම අනුකම්පාවෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඊළඟට සත්වයා පිළිබඳව තියෙන හිතේශී බව පිළිබඳවත් හිතේශී බව පිනිසත් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අනුකම්පාව පිනිසත් හිතේශී බව පිනිසත් ධර්මයේ දේශනා කරනවා. ඔබලාට හිතවත් මෙය ඔබලාට සැප පිනිස පවතිනවා කියලා ධර්මයේ දේශනා කළත් ශ්‍රාවකයෝ ඒට කීකරු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරනවා ඔබලාට හිතවත් මෙය. මේ ධර්මය ඔබලාට ඊටාම හිතවත්. මේ ධර්මය ඔබලාට සැපක් යහපතක්මයි ගෙනල්ල දෙන්නේ. ඒ නිසාමයි මේ ගැඹුරු වූ ධර්මය අවබෝධ කරගෙන ඔබලා පිළිබඳව අනුකම්පාවෙන්ම දේශනා කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ධර්මය අපිට දේශනා කරලා තියෙනවා. නමුත් ශ්‍රාවකයෝ ඒට කීකරු වෙන්නේ කීකරු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කන් යොමු කරන්නේත් නැහැ. අවබෝධ කරන්න හිත උනන්දු කරවන්නේත් නැහැ. බුද්ධ ශාසනයෙන් ඉවත් වෙලා තම තමන්ගේ පෞද්ගලික කටයුතු කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. දැන් ඒතකොට භාග්‍යතුන් වහන්සේ ඒ බව හොඳටම හොඳටම දන්නවා මේගොල්ලෝ කොහොමද කටයුතු කරන්න කියන කාරණාව. එහෙමනම් ඒක මනාව අදට හොඳටම හොඳටම ගැලපෙනවා. භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් කීකරුවෙන් අපිට ධර්මයේ දේශනා කරලා තියෙනවද? නමුත් අපි අපි කොයිතරම් දුරට බණ අහනවද? අපි කොයිතරම් දුරට ධර්මයේ තුල ජීවත් වෙනවද? අපි කොයිතරම් දුරට භාග්‍යතුන් වහන්සේට එකඟද? බුද්ධ ශාසනය තුල අපි ජීවත් වෙනවද? කියන කාරණාව තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් අපිට හිතාගන්න තියෙනවා මේ එදා භාග්‍යතුන් වහන්සේම සඳහන් කරලා තියෙන මේ කාරණාව අද ලෝකයේ මිනිසුන් අතර මොනතරම් විද්‍යමාන වෙනවද මේ දේශනා මාලාව පටන් ගන්නකොටම අපි බුද්ධ සංඥාව කියලා දේශනාවක් සාකච්ඡා කළා. ඒ දේශනාව තුළින් පැහැදිලි කළා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ නැත්තම් බුද්ධ ශාසනය තුල කෙනෙක් ජීවත් විය යුත්තේ කොහොමද කියන කාරණාව. එහෙනම් ඒ විදිහටම අපි ජීවත් වෙනවද කියලා කල්පනා කරලා එහෙම ජීවත් වෙන්නේ නැති පිරිසට තමයි මෙන්න මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ අනුශාසනා කරලා තියෙනවා මේ කාරණාව ඔබලට යහපතක් කරනවා කියලා කියලා තියෙනවා ඒත් අපි ඒකේ රැඳිලා ඒක පිළි අරගෙන භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා කටයුතු කරන බව පේන්නේ නැහැ. බුද්ධ ශාසනයෙන් ඉවත් වෙලා අපි අපිට ඕන හැටියට කටයුතු කරගෙන කරගෙන යනවා. මෙන්න මෙතන සඳහන් කරනවා අහන්නේම නැති කොටස. එතකොට මේ කාරණාව සඳහන් කරන්නේ කාටද? බන අහන්නේම නැති පිරිසටයි. ඉතින් එතකොට අපි යම් යම් ප්‍රමාණයකින් පුළුවන් පුළුවන් විදිහට අපි ධර්මයේ ශ්‍රවණය කරනවා අපි උත්සාහ කරනවා අපිට පුළුවන් හැටියට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මත ජීවත් වෙන්න. නමුත් මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ බණ අහන්නේම නැති පිරිස වෙනුවෙන්. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද සිහිය පිහිටවන්නේ ඒ වෙලාවේ. දැන් ඔබලාට මේක යහපතක් වෙනවා කියලා දේශනා කරලා තියෙනකොට මේ පිරිස අහන්නෙම නැහැ. ඉතින් අපි කාට හරි උපදේශයක් දෙනකොට මහන්සි වෙලා මහන්සි වෙලා ඊටාම දුර බැහැර ඉඳලා ඇවිල්ලා ජීවිතේ විශාල කැපකිරීමක් කරලා මේ පිරිසක් යහමකට ගන්න අතින් මිලමුදල් වියපැහැදම් කරලා කායික මානසික ශ්‍රමයේ වැයපැහැදම් කරලා පිරිසකට උපදේශයක් දෙනකොට ඒ පිරිස වගක්වත් ඒ ගැන නැත්තම් කිසිම සැලකිල්ලක් ඒ පිළිබඳව දක්වන්නේ නැත්තම් අපිට නම් මහලුකු මහලුකු දුකක් ඇති වෙනවා. ඒ දුකත් එක්ක අපේ හිතේ ද්වේෂයකුත් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කොහොමද ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පිළිහිටලා තියෙන්නේ කියන කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. භික්ෂූනි භාග්‍යතුන් වහන්සේ අසතුටු වෙන්නේත් නැහැ. ඒගොල්ලෝ බණ අහන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ අසතුටු වෙන්නේත් නැහැ. අසතුටු බව කියන්නේත් නැහැ. අසතුටු වෙන්නේත් නැහැ. මට මේ පිරිස ගැන සතුටක් නෑ කියලා කාටවත් භාග්‍යතුන් වහන්සේ කියන්නේත් නෑ. මම කියන දේ ඇහුවේ නෑ කියලා කියන්නේත් නෑ. මේ පිරිස මම කියන දේ අහන්නේ නෑ කියලා කියන්නේ එහෙම කියන්නේත් නෑ. තමන් වහන්සේ අසතුටුයි කියලා කියන්නේත් නෑ. අසතුටු වෙන්නේත් නෑ. අසතුටු බව කියන්නේත් නෑ. මේ පිරිස මම කියන දේ ඇහුවේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේත් නෑ. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා අසතුටුයි කියලා කියන්නේත් කියන්නේත් නෑ. අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ඊතා උපේක්ෂාවෙන් ඒ කාරණාවේ කෙලෙස් වල තැවරෙන්නේ නැතුව දැන් අසතුටුයි කියලා කියන්නේ එතනත් ක්ලේශයක් තියෙනවා. මම කියන දේ ඇහුවේ නෑ කියලා කියන්නේ කියොත් එතනත් මගේ හිතේ නොකැමැත්තක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සතුව එහෙම මොකවත් එහෙම කිසිම දෙයක් ඇත්තේම නැහැ. කෙලෙස් වල නොතැවරි සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරනවා. පිරිසට කියලා දුන්නා අහන නාහන එක ඕගොල්ලන්ගේ වැඩක්. නමුත් ඕගොල්ලෝ ඇහුවා ඇහුවා කියලාවත් ඇහුවේ නැහැ කියලාවත් මගේ කිසි අමනාපයක් නැහැ. කිසිම ක්ලේශයක් නැහැ. දේශයක් අමනාපයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මනා වූ සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරනවා. මේ තමයි භාග්‍යතුන් වහන්සේ නැවතත් අනුශාසනාවක් කරන්න හේතු වෙන ප්‍රථම සතිපට්ඨානය. මෙන්න මේ අසතුටක් නැති නිසා භාග්‍යතුන් වහන්සේට ආයෙත් ධර්ම දේශනා කරන්න හිතෙනවා. දැන් අපිට එහෙම හිතෙන්නේ නැහැ අපි මහන්සි වෙලා එහෙම දෙයක් කරාම එතන ඉන්න පිරිස ඒක ගැන වැඩි සැලකිල්ලක් දැක්ුවේ නැත්නම් නැවත එතනට යන්න කල්පනාවක් අපිට ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට එහෙම සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නැවතත් අනුශාසනාවක් කරන්න මෙන්න මේ පළමු සතිපට්ඨානයේ හේතු වෙනවා. එතකොට දැන් අපි පළමු සතිපට්ඨානය මොකද්ද කියලා තමයි මේ ශ්‍රවණය කෙරුවේ භාග්‍යතුන් වහන්සේ අසතුටුත් නැහැ, අසතුටු බව කියන්නෙත් නැහැ. ආදි වශයෙන් අපි ශ්‍රවණය කළේ භාග්‍යතුන් වහන්සේගේ පළමු සතිපට්ඨානය. එහෙම නැත්තම් කියන දේ අහපු නැති ගමන් නවත්තන්න ඕනේ කියලා සඳහන් කරනවා. කියන දේ අහන්න නැත්නම් අහනකොටම නවත්තන්න. අහන්න නැත්නම් එසැනින්ම ඒක නවත්තන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේට එහෙම එකක් එහෙම එකක් නැහැ. මොනතරම් හොඳ ධර්ම කාරණාවක් කීවත් තේරුම් ගන්නේ එහි යෙදෙන්න උත්සාහයක් දරන්නේ නැහැ කියලා මෙන්න මේ කාරණාව නවත්තන්නෙත් නැහැ. මම මෙච්චර හොඳ ධර්ම කාරණාවකුයි මෙච්චර වෙලා දේශනා කෙරුවේ. මේ ධර්ම කාරණාව මේ සත්‍යයා සංසාරයෙන් එතරටම යවනවා. නමුත් මේගොල්ලෝ ඇහුවේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ කවදාවත්ම ඒ පින්වතුන් ඒ නැත්තම් ඒ පුද්ගලයන් කෙරෙහි ධර්ම දේශනාව නැවත නොකර ඉන්නේ නොකර ඉන්නේ නැහැ. ස්වල්පය ස්වල්ප ආකාරයකින් හරි කෙලෙස් වල තැවරීමක් භාග්‍යතුන් වහන්සේ තුල ඇත්තේම ඇත්තේම නැති නිසායි භාග්‍යතුන් වහන්සේට එහෙම සිතවිල්ලක් පහළ වෙන්නෙම පහළ වෙන්නෙම නැත්තේ. ඒ නිසා ඒ කාරණාව සඳහන් කරනවා සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරන නිසා භාග්‍යතුන් වහන්සේට එතනත් මනා වූ සිහියක් තියෙනවා. ඒ නිසා නැවත නැවත අනුශාසනාවක් කරන්න හිතෙනවා. පළවෙනි සතිපට්ඨානයේ හැටියට පැහැදිලි කරනවා. දෙවැනි කාරණාව පැහැදිලි කරනවා නැවතත් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුකම්පා පිණිස හිතවත් බව සඳහා අනුකම්පා උපදවාගෙන මෙය තොපගේ හිත පිනිස සැප පිනිස පවතිනවා කියලා ආයශරයක් ධර්මදේශනාව ධර්මදේශනාව කරනවා. එතකොට මුල් හිටපු පිරිස කිසිසේත්ම ධර්මය අහන්නෙම නැති පිරිසක්. දෙවනි සතිපට්ඨානයේදී පැහැදිලි කරනවා මේ කාරණාව දේශනා කළාම සමහර ශ්‍රාවකෙක් අහන්නේ නැහැ, කන් යොමු කරන්නේ නැහැ, ශාසනයෙන් ඉවත් වෙලා ඉන්නවා සමහර කෙනෙක් ඊටා කීකරු අහනවා අවබෝධ කරගන්න උත්සාහ කරනවා ධර්ම දේශනාව කෙරෙහි හිත යොමු කරනවා සමහරෙක් නම් අහන්නෙම නැහැ කීකරු වෙන්නෙත් නැහැ බුද්ධ ශාසනය තුලට එන්න කල්පනාවකුත් නැහැ තෙරුවන් සරණ යෑමේ බලාපොරොත්තුවකුත් නැහැ නම් තවත් පිරිසක් ඉන්නවා ඊටාම කීකරුව ධර්ම කාරණාවට සවන් දෙනවා තමන්ගේ හිතට බරක් දැනෙන කාරණාවක් නැවත නැවත හිත ඇතුලෙන් හාරහාර අවුස්ස අවුස්ස මේක කොහොමද කියලා තේරුම් ගන්නත් උත්සාහ කරනවා. මනාව අවබෝධ කරලා මෙතනින් එතරට යන්න ලොකු වීරියකුත් තියෙනවා. ශාසනයෙන් ඉවත් වෙන්නේම නෑ පුජ්‍යලයා. කොයිතරම් අපහසු වුණත් මේ ශාසනයත් එක්කම ඉස්සරහට යන්න උත්සාහ කරනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව තුලම ඒ පුජ්‍යලයා ජීවත් වෙනවා. එතකොට මෙතන කොටස් දෙකක් ඉන්නවා. අර වගේම අහන්නෙම නැති පිරිසකුත් ඉන්නවා. නමුත් මනා වීරියකින් ඒ ශ්‍රවණය කරගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. අන්න එවන් පිරිස් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ කොහොමද කටයුතු කළේ? ඒ වෙලාවට අකමැතිත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කිසිම අකමැත්තකුත් නැහැ ඒ පිරිස පිළිබඳව, වහනාය පිළිබඳවත්, නාහනාය පිළිබඳවත් කිසිම අකමැත්තකුත් නැහැ. අකමැති බව ප්‍රකාශ කරන්නේත් නැහැ. මෙන්න මේ පිරිසේ අහවල් කොටසට මං කැමති නැහැ. මේ කොටස නම් හොඳයි කියලා අකමැති බව ප්‍රකාශ කරන්නේත් නැහැ. එහෙම හිතලා වාග්යතුන් වහන්සේ හිත කිලුටු කරගන්නේත් නැහැ. පිරිසක් පිළිබඳව සතුටක් පිරිසක් පිළිබඳව නොසතුටක් ඇති කරලා හිත කිලුටු කරගන්නේත් කිලුටු කරගන්නේත් නැහැ. උපේක්ෂා සහගතවම වාග්යතුන් වහන්සේ කටයුතු කරනවා. මේ තමයි භාග්‍යතුන් වහන්සේ සිහිට සිහිය පිහිටුවීමේ දෙවෙනි ක්‍රමය. කවුරුවත් පිළිබඳව සතුටකුත් නැහැ. ඒ පිරිස පිළිබඳව අසතුටකුත් නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ තුන්වෙනි සතිපට්ඨානය. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා අනුකම්පා පිණිස හිතවත් බව පිණිස අනුකම්පාව උපදවාගෙන මේ තොපට හිතවත් බව පිණිස පවතිනවා සැපවත් බව පිණිස පවතිනවා කියලා විශේෂයෙන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරනවා මේක ඔබලාට හිතවත් බව පිණිසත් සැපවත් බව පිණිසත් පවතිනවා කියලා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කරනවා. එවිට ඒ ශ්‍රාවකයෝ කීකරු වෙනවා අවබෝධ කරගන්නවා හිත යොමු කරනවා ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රු ශාසනයෙන් ඉවත් වෙන්නෙත් ඉවත් වෙන්නෙත් නැහැ. කීකරු කරනවා හිත යොමු කරනවා අවබෝධ කරන්න උත්සාහ කරනවා ශාස්ත්‍රීය ශාසනයෙන් ඉවත් වෙන්නේත් ඉවත් වෙන්නේත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනයේ මත පැය 24ම ගත කරනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මත පැය 24ම ගත කරනවා කියලා සඳහන් කරනවා. හැබැයි මේ කාරණාව මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මත පැය 24ම ගත කරනවා කියන කාරණාව ඉතාමත්ම ගැඹුරු කාරණාවක්. ඒ කිසිසේත්ම ලේසි නම් ලේසි නම් නැහැ. අපි මුලින් සඳහන් කළා ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ. ශිෂ්‍යයා බවට පත් වෙනවා. එහෙනම් ඉතින් ගුරුවරයා කියන විදිහටම ජීවත් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව. පළවෙනි කාරණාව සඳහන් කළා මාගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මේ පැය 24ම ගත කරනවා කියලා කියන්නේ මෙන්න මේ පුද්ගලයා. මනාවම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නිසා ඒකයි සඳහන් කරන්නේ ශාස්ත්‍රීය ශාසනයෙන් ඉවත් වෙන්නෙම නෑ කියලා. ඊළඟට සඳහන් කරනවා අන්න ඒ වෙලාවේදී එහෙම පිරිසක් මුණ ගැහිච්ච වෙලාවට භාග්‍යතුන් වහන්සේ සතුටු වෙනවා. දැන් අර දෙපිරිස පිළිබඳවම කිසිම සතුටක්වත් අසතුටක්වත් ඇති කරගත්තේ නැහැ. නමුත් මේ ශාසනය තුලම හැසිරෙන පිරිස මුණ ගැහුණට පස්සේ තමන් වහන්සේගේ අනුශාසනාවට මනාව කීකරු පිරිසමුණ ගැවුනට පස්සේ භාග්‍යතුන් වහන්සේ සතුටු වෙනවා. සතුටු වූ බව දන්වනවා. ඉස්සල්ලා අවස්ථා දෙකේම සතුටු වුණ බව කීවේ නෑ. සතුටුයි කීවෙත් නෑ සතුටු වෙන බව කීවෙත් නෑ. මෙතන සතුටු වෙනවා සතුටු බව දන්වනවා. හැබැයි එහෙම සතුටක් තිබුණට භාග්‍යතුන් වහන්සේ ඒකේ කිසිසේත්ම ඇලෙන්නේ නැහැ. කෙලස් වල නම් තැවරිලා ඇත්තෙම ඇත්තෙම නෑ සතුටුයි. නමුත් කිසි කෙනෙක් පිළිබඳව ඇලීමක් සහ කෙලස් වල තැවරීමක් නැහැ කියලා සඳහන් කරනවා. සිහියෙන් ප්‍රඥාවෙන් වාසනේ වාසය කරනවා. අන්න ඒ නිසා මෙන්න මේ තුන් සතිපට්ඨානයේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පිහිටන නිසා බොහෝ සත්වයන් පිරිනිවන් පානාතුරුම අනුශාසනා කරනවා. මෙන්න මේ සිහිය තියෙන නිසා බොහෝ සත්වයන්ට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානා තුරුම අනුශාසනාව කරනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ පරිනිර්වාණය දක්වාම ලෝක සත්වයාට ධම් දේශනා කළාමයි. ඒ ධම් දේශනා කළේ මෙන්න මේ තුන් සතිපට්ඨානය උන්වහන්සේ සතුව තියෙන නිසා. ඒ කාරණාව ඊළඟට පැහැදිලි කරලා තියෙනවා එහෙම සිතුවිලි පවතින්නේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේට මේ ආකාරයට සිහිය පිහිටවන්නේ නැත්නම් අනුශාසනා කිරීම නවතිනවා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සිහිය පිහිටවලා සත්‍යය පිළිබඳව අනුකම්පාවෙන් කිසිම සත්‍යයක් පිළිබඳව අසතුටක් නැතුව භාග්‍යතුන් වහන්සේ මනාව සිහියෙන් ප්‍රඥාවෙන් ලෝකේ දිහා බලන නිසා භාග්‍යතුන් වහන්සේ ජීවිත වැඩ ඉන්න තාක් කල්ම මේ සත්වයාට ධර්මයේ දේශනා කරනවා. එතන අවබෝධ කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා, කීකරු අයත් ඉන්නවා, අකීකරු අයත් ඉන්නවා. අකීකරු අය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ යමනාපෙකුත් නැහැ. කීකරු අය පිළිබඳව සතුටක් තියෙනවා. නමුත් ඒක අල්ලා ගැනීමේ, උපාදානය කර ගැනීමේ සතුටක් නෙවෙයි. මෙන්න මේ සතිපට්ඨාන තුන භාග්‍යතුන් වහන්සේ සතුයි. එනිසා ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට කොයි ආකාරයෙන් ධර්ම දේශනා කරන්න ඕනද සිහිය පීඨවන්න ඕනද කියන කාරණාව කියලා තියෙනවා සතිපට්ඨාන තුනකින්. ඒක පැහැදිලි කළා අපි මේ සඳහන් කරපු කාරණා කාරණා තුනේ. මේ පිළිබඳව පින්නතුනේ තවත් විස්තර කරලා තියෙනවා. අපි මේ කතා කරන කාරණාව සතර සතිපට්ඨානය. දැන් භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ සතිපට්ඨාන තුනයි. අපිට තියෙනවා සතිපට්ඨාන හතරක්. අන්න ඒ සතර සතිපට්ඨානය බොහෝ තැන්වල සඳහන් වෙනවා සතිපට්ඨාන හතරක්. නමුත් මේ මුළු ත්‍රිපිටකයේම මේ කතා කරපු තුන් සතිපට්ඨානයේ සඳහන් කරන්නේ එකම එක තැනක පමණමයි කියලා. කොතනද ඒ සඳහන් කරන්න කියලා නැවතත් පැහැදිලි කළොත් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ උපරිපණ්ණාසකේ මහා සලායතන විභංග සූත්‍රයේ විතරයි භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨානය පැහැදිලි කරලා තියෙන්නේ. සඳහන් කරනවා මේ සිහිය පිහිටවීම සතිපට්ඨානයයි. සතිපට්ඨාන කියන වචනේ තේරුම අපි මේ වචනේ දිගටම කතා කරනවා. සිහිය පිහිටුවීමයි කියන කාරණාවමයි සතියා ප ဋ ාණා සතිපට්ඨානං පදානං ඨානං තිවා ප ဋ ාණං වීරය වඩන ස්ථානයේ හෝ සතිපට්ඨානයයි මේ සතිපට්ඨානය කියන එක පැහැදිලි කරපු හැටි වීරය වඩන ස්ථානයට කියනවා සතිපට්ඨානය කියලා ඒ කාරණාව තව කරුණු දෙකකින් මෙහෙම පැහැදිලි කරනවා. ඇත්තු ඉන්න ස්ථානයට කියනවා හත්තිට්ඨාන කියලා. ඇත්තෝ ඉන්න තැනට කියනවා හත්තිට්ඨාන. අශ්වයෝ ඉන්න තැනට කියනවා අස්සට්ඨාන. හත්තිට්ඨාන අස්සට්ඨාන. සිහිය පවතින තැනට කියනවා සතිපට්ඨාන. මේ විදිහට කරුණු තුනකින් අය ඒක පැහැදිලි කරනවා. එහෙනම් මේ සතිපට්ඨාන කියන්නේ සිහිය තියෙන පුජ්‍යලයටයි. මෙතන මේ සතියා පට්ඨානං සතිපට්ඨානං කියන එක මේ විදිහට පැහැදිලි කරලා සිහිය පිහිටුවීම සතිපට්ඨානය බව ක්‍රම දෙකකට නැවත වතාවක් පැහැදිලි කරනවා. සිහිය පිහිටුවීම නැවත වතාවක් ක්‍රම දෙකකට පැහැදිලි කරනවා. පට්ටාති පට්ටාණං කියලා. පට්ටාති පට්ටාණං කියලා කියන්නේ පිහිටුවීම එහෙම නැත්නම් එළඹීම. පිහිටුවීම නැත්නම් එළඹීම. බැස ගැනීම, පැන ගැනීම, පැතිරීම කියන කාරණාවත් ඒ තුල තියෙනවා තව පරිවාර වචන හැටියට. ඊට පස්සේ සඳහන් කරනවා පත්තරිත්වා පවත්තති. තවත් වචන දෙකකින් පැහැදිලි කරනවා පත්තරිතා පවත්තති. පත්තරිත්වා නම් පැතිරීමයි. පවත්තති නම් පැවතීමයි. පැතිරීමයි පැවතීමයි දෙකක්. පත්තරිත්වා පැතිරීමයි පවත්තති පැවතීමයි. මේ වචන ගණනාවකින්ම මේ කාරණාව කියන්නේ ඇයි කියලා ආයෙ සඳහන් කරනවා. මේ වචන හැම එකෙන්ම සඳහන් කරන්නේ එක වචනයක් ඒ මේ මේ ප ဋ ාණ කියන වචනේ. සිහිය පිහිටවනවා කියන වචනේ තමයි මේ වචන ගණනාවකින්ම පැහැදිලි කරන්නේ. ඒ කාරණාව ප ဋ ාණ උප ဋ ාණ ඔක්කන් දිත්වා පක්කන් දිත්වා පත්තරිත්වා පවත්තති මේ අයුරින් විස්තර කරලා නැවත වතාවක් පැහැදිලි කරනවා. මේ වචන සහ මේ කරුණු මතක් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත ශ්‍රවණය කරනකොට මේක අවබෝධ වෙනවා. ඊළඟට අපිට හිතෙන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රය අපි නිරන්තරයෙන් ශ්‍රවණය කරනවා. සූත්‍රය ශ්‍රවණය කරනකොට බොහොම කර්ණ රසායනයි සතිපට්ඨාන සූත්‍රය. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ මෙච්චර කරුණු සාකච්ඡා කරන්න ඕනද සතිපට්ඨානය විස්තර කරන්න. මේ සූත්‍රයේ මේ විදිහට ආනාපාන සතිය අපූර්වවට පැහැදිලි කරලා තිනවල මෙච්චර ඈතින්දලා යන්න ඕනේද? හැබැයි එතන සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ භාවනාව. ප්‍රතිපට්ඨාන සතිය පිහිටවල ප්‍රතිපට්ඨාන භාවනාව කරන හැටි. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන විදිහට අපි වෑයම් කළාට අපිට නිවන් දකින්න බැහැ කියලා සඳහන් කළේ මේකට බැහැ ගන්න දන්නේ නැහැ. දැන් මේ සූත්‍රයේ මහා සාගරයක් වාගේ. සාගරයට බහින්න තොටුපළවල් අවශ්‍යයි. හැමතැනින්ම බහින්නේ බෑ. එහෙනම් ඒ තොටුපොළට යා යුත්තේ කොයි කොයි විදිහටද කියන කාරණාව අපි මේ සාකච්ඡා කරන මේ සියලු කරුණු භාග්‍යතුන් වහන්සේම මේ සතිපට්ඨානය පිළිබඳව දේශනා කරලා තියෙන කරුණු මේකට බැහැගෙන එන ක්‍රමය අටුවාවෙන් පැහැදිලි කරන හැටි අටුවාවේ විස්තරෙත් ඇතම් විට ටීකා විස්තරත් මේ තුලට එකතු කරලා තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ ඒක හරියටම නිවැරදිව අවබෝධ කරගන්නා තාක්කල් මේ සතිපට්ඨානය අපිට හරියට වඩන්න හරියටම වඩන්න බැරුව යනවා. මේ දේශනාව මේ අහන පිරිස ඒක හරියටම ශ්‍රද්ධාවෙන් අහන්නේ නිවැරදිම සතිපට්ඨාන ක්‍රමය මේ තුලින් අපිට තෝරගන්න පුළුවන් වෙයි කියන පූර්ණ විශ්වාසය නිසා. අන්න ඒ නිසායි මේ කරුණු වෙනම සටහන් කරගෙන ඇවිල්ලා ඇලපිල්ලක්වත් වෙනස් නොවෙන්න පැහැදිලි කරලා දෙන්න සටහන් කරලම පැහැදිලි කරන්න හැම වෙලාවෙම උත්සාහ දරන්නේ. මොකද ඒක සියලු දෙනාගේම මෙලව පරලෝ දෙකේම සුභසිද්ධියට හේතු වෙන්න හේතු වෙන්න අවශ්‍ය නිසා එන පින්නතේ සතිය සතිපට්ඨානය කියලා කියන්නේ යම් දෙයක් සතියෙන් සිහියෙන් කළා නම් පින්නතේ අපිට ඒක මතක තියෙනවා බොහොම සිහියෙන් කළා නම් මතක තියෙනවා අපේ ගෙදර අපි වැඩි ලොකුවට හිතන්නේ නැති දෙයක් සමහරට යතුරක් ඉදි කටුවක් වගේ දෙයක් නියපොත්ත කපා ගන්න රේසර් තලයක් වගේ දෙයක්. අද පාවිච්චි කරලා මේක ආයෙත් ගන්න ඕනේ කියලා අපි කොහේ හරි තැනක තියෙනවා. නමුත් මට ඒක ආයෙ ඕනේ. මම්ම කියනවා මේක මම්මයි තිබ්බේ. ඒ වුණාට මට තියාපු තැන මතක නෑ කියලා. අපිට එහෙම වෙලාවල් ඕන තරම් එළඹෙනවා. හරියටම කල්පනාවෙන් 100න් හැමදාම තියෙන තැන තිබ්බේ නැත්තම් යටත් පිරිසෙන් වාහනේ යතුරු පවා අපිට හොයන්න හොයන්න වෙනවා මමයි දිබ්බේ නමුත් මතක ඇයි මතක නැත්තේ මම ඒක සිහියෙන් සිහියෙන් කළේ නෑ නමුත් දැන් මට දවසක් දෙකක් ඔය වැඩේ වෙලා මම දන්නවා ආයෙත් හදිසියෙ කොහේ හරි යන්න වෙලා මේ යතුර හොයනකොට එහෙම නැත්නම් මේ අවශ්‍ය දේ හොයනකොට මට මේක ආයෙත් සෑහෙන වෙලාවක් හොයන්න වෙනවා ඒ හින්දා අද මම යතුර තිබ්බේ මෙන්න මේ මේසෙ උඩමයි කියලා හිතලා යතුරු තියෙනවා. හැබැයි ඒ වෙලාවේ යතුරු ඕන වෙච්ච ගමන් මට මතකයි මම යතුරු තිබ්බේ අහවල් තැන කියලා. මොකද මං ඒ වැඩේ සිහියෙන් කෙරුවා. අර වෙලාවේ සිහියක් නැහැ වෙනත් සිහියක ඉඳගෙන යන ගමන් අරක කොහෙන් හරි තියාගෙන ගියා. නමුත් ආයේ හොයලා හොයලා තමයි ඒක හොයන්න වෙන්නේ. එහෙනම් සිහියෙන් කළා නම් ඒ මතක් කරන්න පුළුවන්. මතක් කරන්න පුළුවන් නම් එතන සිහිය තිබිලා තියෙනවා. මන් තියාපු තැන මතක් කරන්න පුළුවන් කියලා කියන්නේ එතන සිහිය තිබිලා තියෙනවා. එහෙනම් උපට්ඨාන කේන ප ဋ ාණ කියලා පැහැදිලි කරනවා දැඩිව එළඹීම එහෙම නැත්නම් විශේෂයෙන් එළඹීම මේ ඒ සිහිය පිහිටවීම කියන කාරණා දෙක සතිපට්ඨානයේ බවට පත් වෙනවා මොන කාරණා දෙකද සතිපට්ඨානයේ බවට පත් වෙන්නේ සිහිය පිහිටවීම පිළිබඳ බවට පත් වෙන්නේ උපා උපට්ඨාන කේන ප ဋ ාණං උපට්ඨාන කේන ප ဋ ාණං කියන කාරණා දෙක මේ සතිපට්ඨානයේ සිහිය පිහිටවීමේ ක්‍රම දෙකක් හැටියට සඳහන් කරලා තියෙනවා මේන් අදහස් කළේ මේ අපි කතා කරන සතිපට්ඨානෙන් අදහස් කරන අර්ථ දෙකක් තමයි එතන ආයෙත් පැහැදිලි කරලා තියෙන්නේ එහෙමනම් ඇයි මෙතන සතිපට්ඨාන කියලා බහුවචනයක් කියවේ? සතිපට්ඨාන සතිපට්ඨාන කියලා කියන්නේ බහුවචනයක්. ඉතින් එහෙමනම් අහනවා මෙතනම ආපහු සැරයක් මෙතන එක වචනයක් ගැන නම් කියන්නේ. ඇයි මෙතන සතිපට්ඨාන කියලා බහුවචනයක් සාකච්ඡා කළේ කියලා. ඒ කාරණාව පැහැදිලි කරලා දෙනවා සති බහුලතාවය නිසා ආරම්මන ભેදයෙන් බහුලයි. සති බහුලතාවය නිසා ආරම්මන ભેදයෙන් බහුලයි. මොකද මේ ආරම්මන ભેදයෙන් බහුලයි කියලා කියන්නේ? අරමුණු හැටියට මෙතන ගොඩක් තියෙනවා. සිහිය තමා. නමුත් අරමුණු හැටියට ගොඩක් තියෙනවා. දැන් මේ මොකක්ද ඒ අරමුණු කියලා අපි දැනගෙන හිටියනම් මේ අරමුණු සහිතව ගොඩක් තියෙනවා කියලා කියනකොට මතක් වෙනවා මොනවද ඒ අරමුණු ටික කියලා. අපි මුලින්ම සාකච්ඡා කළා මේ මාර්ගයට බැහැගන්න දරවල් 21ක් තියෙනවා කියලා. ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාවේ පැහැදිලි කරන තැන මේ සූත්‍රය තුල කර්මස්ථාන 21ක් පැහැදිලි කරනවා. අන්න ඒකයි මෙතන සඳහන් කරන්නේ ආරම්මන ભેදයෙන් බහුලයි. කාරණා ගොඩක් තියෙනවා. අරමුණු සිය දහස් ගණන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍යයගේ සිතුවිලි. අපේ අරමුණු දහස් ගණන් තියෙන්න දහස් ගණන් තියෙන්න පුළුවන්. ඒ අරමුණු තුල සිහිය පිහිටවීම නිසා සතිපට්ඨානා කියලා කියනවා. අරමුණු තුල සිහිය පිහිටවීම. දැන් බලන්නකෝ එතකොට. අරමුණු තුල අපිට අරමුණු තියෙන්න පුළුවන් දහස් ගණන්. ඒ හැම අරමුණක් කෙරෙහිම සිහිය පිහිටවන්න සිහිය පිහිටවන්න වෙනවා සිහිය පිහිටවපු කාරණා අපිට හොඳට මතකයි මුලින් සාකච්ඡා කළා වගේ සිහිය පිහිටවන්නේ නැතුව කරපු කාරණා අපිට මතක මතක නෑ එහෙනම් සිතුවිලි ඕන තරම් දහස් ගණන් ඇති වෙන්න පුළුවන් ඒ තුල සිහිය පිහිටවන්න ඕනේ සිහිය පිහිටෙව්වොත් මතක තියෙනවා සිහිය තියෙනවා කියලා සඳහන් කරනවා අන්න ඒ නිසා සතිපට්ඨානා කියලා මෙතන පැහැදිලි කරනවා බහුවචනෙයි මාර්ගය ගැන ඒක වචනයෙන් සඳහන් කළේ ඇයි? එහෙනම් මෙතන බහුවචනයක් සඳහන් කළා සතිපට්ඨානා කියලා මාර්ගය ගැන ඒක වචනයකින් සඳහන් කරනවා. එකම මාර්ගයයි තියෙන්නේ. මාර්ගාර්ථයෙන් එකම අර්ථයයි තියෙන්නේ. එකම මාර්ගයකටයි එන්නේ. එතකොට හතරක් වූ සතිපට්ඨාන මාර්ගය අර්ථයෙන් එකම මගක ගමන් කරනවා. සතිපට්ඨාන හතරයි. නමුත් අර්ථයෙන් අර්ථයෙන් එකයි. ඒක භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන හැටි මොනතරම් විශේෂද කියලා අපිට පැහැදිලි වෙනවා තා චුට්ටක් ඒ කොහොමද එකක් උනේ කියන කාරණාව සඳහන් කරනකොට. හතරක් වූ සතිපට්ඨාන මාර්ගය අර්ථයෙන් එකම මඟ ගමන් කරනවා. මග්ගෝනි කේනට්ඨේන මග්ගෝති කේනට්ඨේන මග්ගෝ නිබ්බාන ගමනට්ඨේන මග්ගෝති කේනට්ඨේන මග්ගෝ නිබ්බාන ගමනට්ඨේන නිර්වාණයට ගමන් කිරීම කියන අර්ථයෙන් මාර්ගය එකයි එකම මාර්ගයයි ඒක නිවන සඳහා පමණයි නිර්වාණය නැමැති <coughs> නිර්වාණය කැමැති පුද්ගලයා යන මාර්ගය නිර්වාණ මාර්ගය කියලා කියන්නේ නිර්වාණය කැමති පුජ්‍යලයා ගමන් කරන මාර්ගයයි. මේ කාය වේදනා චිත්ත ධම්ම කියලා සතිපට්ඨාන හතරක් තියෙනවා. මේ කාරණාවයි මේ පැහැදිලි කරන්න හදන්නේ. මේ හතරක් වූ සතිපට්ඨානය එකම මාර්ගයක් වෙන්නේ කොහොමද කියන එක භාග්‍යතුන් හසේ තවත් උදාහරණයකින් මෙන්න මෙහෙම පැහැදිලි කරනවා මාර සේන පමද්දනං වෝ භික්කවේ මග්ගං දේසිස්සාමි මාර සේන පමද්දනං වෝ භික්කවේ දේසිස්සාමි මග්ගං දේසිස්සාමි භාග්‍යතුන් වහන්සේ සංයුක්ත නිකායේ සූත්‍රයක සඳහන් කරනවා කතමෝච භික්කවේ මාරසේන පමද්දනෝ මග්ගෝ අපෙන් අහනවා ප්‍රශ්නයක් කතමෝච බික්කවු මාරසේන පමද්දනෝ මග්ගෝ ප්‍රශ්නයක් හැටියට අහනවා මොකද්ද භික්ෂූනි මාරසේනා මර්ධනය කරන්නා වූ මාර්ගය මාරසේනා මර්ධනය කරන්නා වූ මාර්ගය ඒ කියහම ආයෙත් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒක වචනින් යදිදං සත්ත බොජ්ජංගා යම් මේ සත්‍ය එහෙනම් මොකද්ද මාර්ග සේනා පමද්දනය කරන මාර්ගය සතිසම් බොජ්ජංගය බොජ්ජංගයක් තියෙනවද උත්තරේ බහුවචනයෙන් ලබලා දීලායි තියෙන්නේ මෙන්න මේ විදිහට එහෙනම් මේ මාර්ග මාර්ගසේනා මර්ධනය කරන්නා වූ එකම මාර්ගය කුමක්ද මෙන්න මේ සතිපට්ඨාන මාර්ගයමයි. ඒ එහෙම සඳහන් කළේ දැන් මෙහෙම අහගෙන හිටියම මේ පින්නතට ඒක පැටලිසහගතයි. එහෙම සඳහන් කරන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, ධම්මානුපස්සන, චිත්තානුපස්සන. මේ හතර කවදාවත් එක එක වඩන්න බෑ. කෙනෙක් සමහරලාට එහෙම භාවනාව වඩන්න පුළුවන්. කායානුපස්සනාව වඩනවා මම. කයානුව බලනවා. ඊට පස්සේ වේදනාව අනුව බලනවා. එහෙම සතිපට්ඨානය වඩන්න වඩන්න බෑ. ඒ කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. එන සතිපට්ඨානය වඩන්න තියෙන්නේ එකක් වඩනකොට හතරම හතරම එකටයි වැඩෙන්නේ. දැන් මදක් අමාරුයි වගේ දැනුණට ඒ කාරණාව භාග්‍යතුන් හසේ කොයිතරම් ගැඹුරින් සාකච්ඡා කරලා පැහැදිලි කරලා තියෙනවද කියන තැනට එනකොට අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික ප්‍රපිනිතට ලෙහෙනවා. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව සඳහන් කරනවා. මේ කාරණාව කොච්චර අමාරුද කියන එක මේ සත්ත බොජ්ජංගය එහෙම නැත්නම් මාර්ගය එකක් වුණාට ස්වરૂප හතක් තියෙනවා. නිර්වාණගාමී මාර්ගය එකයි. ඒකේ ස්වરૂප ස්වરૂප හතයි. ස්වરૂප හත තමයි මේ බොජ්ජංග බොජ්ජංග හතේ